ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ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 අද්ධානං යාති ආබාධෝ ගන්තෝ ඉද්දීති තේදසාති ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති සමථ විපස්සනා භාවනා මාර්ගය අනුගමනය කරනු කැමැති යෝගාවචරයා විසින් ලොකු කොඩා පරිබෝධ සිඳ දමා භාවනාට සෝදානම් විය යුතු වෙනවා. එයින් විශේෂ ලොකු ඵලි බෝධ වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තේරුම් අරගෙන තිබීමෙන් ඒ ඵලි බෝධ නොවන ආකාරයට පවතින්න පුළුවන්කම ලැබෙනවා. ආවාසෝ කියන්නේ තමන්ගේ සේනාසනය. තමන්ගේ සේනාසනයෙහි වැඩි වගකීමක් තියෙන යෝගාවචරයෙකුට භාවනාව අපහසු වෙනවා. කුලං කියන්නේ තමන්ගේ ඥාති කුල සහ දායක කුල. ඒ අත්සන් කෙරෙහි අධිකව ස්නේහය ඇලීම බැඳීම ඇත භාවනාවට බාධාවක් වෙනවා. ලාභෝ කියන්නේ සිව්පස ලාභය. ධර්මදේශනා ආදීන් සුප්‍රසිද්ධ භාවයට පැමිණීමෙන් ලැබෙන ආමිෂ ලාභයන් නිසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ගේ ලාභ සත්කාරයන් නිසාම භාවනාවට බාධා වෙනවා. ගමෝ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට උගන්වමින් සිටිනවා නම් ඒකද භාවනාවේ පරිබෝධයක් වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උපසම්පන්න අනුපසම්පන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උගන්වමින් පුහුණු කරමින් ගත කිරීම භාවනාවට බාධාවක් වෙනවා. කම්මං කියන්නේ මෙතන නව කර්මාන්ත නොයේ කුටි සෙනසුන් ගොඩනැගිලි සංවිධානයේදී සිටියොත් භාවනාවට බාධා වෙනවා. අද්ධානං කියන්නේ දීර්ඝ ගමන් විදේශ ගමන් බොහෝ දීර්ඝ ගමන් යනවා නම් ඒකද භාවනාවට බාධාවක් වෙනවා. ඥාති කියන්නේ තවත් ඥාතීන් වශයෙන් සමාත පිහිටලෙ දෙසිටන සමීපවද දරුවද ඥාතීන්ගේ කටයුතු සඳහා බෙදීමෙන් භාවනාවට බාධා වෙනවා. විශේෂයෙන් ශාසනික වශයෙන් ආචාරෝපාධ්‍යාන් වහන්සේලා පවා ගිලංගු අවස්ථාවන් වැනි අවස්ථාවන්හිදී ඒ ඥාති පරිබෝධයේ වශයෙන් භාවනාවට බාධා වෙනවා. ආබාධෝ කියන්නේ ශාරීරික වශයෙන් ඇති මේ කසනීපකම් අසනීපයත්වත් ඒවා සුව කරගැනීම භාවනාවට සෝදානම් විය යුතු වෙනවා. ගන්තුව කියන්නේ තමන් පරිහරණය කරන වාචෝද්ගත කොට ඇති ග්‍රන්ථ පරිහරණය කියන්නේ සත්‍යයන් මානසිකාරාදී වශයෙන් ත්‍රිපිටක ධර්මයේ හදාරමින් හෝ සත්‍යයනා කරමින් කාලය ජීවනවා නම් ඒද භාවනාවට බාධාවක් වෙනවා ඉද්ධිය කියන්නේ මෙතන විකුරු වන 이르දී ආදිය කවර විදිහේ හෝ 이르දියක් සමාවෙත ඇතොත් ඒක විපස්සනා භාවනාවට බාධා වෙනවා සමතේට බාධාවක් නෙවෙන්න පුළුවන් මේ මහා පරිබෝධයන්ගෙන් දැනගීගෙනම භාවනාවට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා අනිත් කාරණය කුඩා පරිබෝධයක් සමාසින්දගෙන භාවනාවට සූදානම් වී යුතු වෙනවා හිසකේ රවුල් බහා ගැනීම, නියපතු බහා ගැනීම, ශරීරයේ දොස් කැවිසී යතුත් උද්ධ විරේචන, අදෝ විරේචන, නත්තුකම්ම ආදීන් ශරීරයේ නිරෝගී බවට සහල් බවට පමුණවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමන් පරිහරණය කරන ආවාස කුටි ගෙවල් ඇඳ කුටි ඇතිලි කොට්ටමෙට්ට ආදී පිළිදගුම් කළ යුතු නම් ඒවා කල්ැතුව පිළිදගුම් කළ යුතු වෙනවා. පළතෙත් මං හැමදේම තැන් පෙරහා තැබීම කැසිකිලි වැසිකිලි පවිත්‍රතාවෙන් තබා ගැනීම මේවා කුද්දක පරිබෝධ හැටියට හැඳින්වෙනවා. එවාගෙම කල්යාණ මිත්‍රයන් වහන්සේ ළමක්ම භාවනා කමඨාන් ගැනීමද තෝරාගත යුතු වෙනවා. සියෝචගරු භාවනීයෝ වස්සාච වචනක්කමෝ ගම්භීරං කතං කත්තා නොචත්තානේ නියෝජයේ කියන ගුණාංග හතක් ඇති කල්යාණ මිත්‍රයන් සුලබ නැහැ. ඒ කල්යාණ මිත්‍රයෙකු සොයා ගැනීම අවශ්‍ය වෙනවා. පියෝච කියන්නේ සීලාදී ගුණ නිසා ප්‍රේභාවයක් කල්යාණ මිත්‍රයා කෙරෙහි පවතින්න ඕනේ. ගරු කියන්නේ ලොකු කුඩා සුළු උවද ලොකු ආපත්‍ති කුඩා ආපත්‍ති කියලා වෙනසක් නැතුව කුඩායවත පවා ගෞරවයෙන් ආරක්ෂා කරන එයින්ම ගරු කටයුතු කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕනේ. භාවනීයෝ කියන්නේ සමති උපාසනා භාවනාවෙන් සම්භාවනාවත්වයටපත් වූ උතුමෙක් වෙන්නට ඕනේ. ඒ වගේම වත්තාති කියන්නේ තමන් ආශ්‍රය කරන ශිෂ්‍යයන් කෙරෙහි කනුකම්පාවෙන් ලොකු කුඩා වර්ධ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. වචනක්කමෝ කියන්නේ සමහර විට අකීකරු ශිෂ්‍යයන්ගේ හෝ නොදන්න නොදරුවන්ගේ වචනපතයන් ගණන් නොගෙන ඉවසිලිවන්ත වන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. ගම්භීරංච කතං කත්තා කියන්නේ ගම්භීර වූ ස්කන්ධාතන ධාතු ආදී පිළිබඳ මනවින් කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. නොචර්ඛානේ නියෝජයේ කියන්නේ මාර්ගඵල අධිගමනයේ දක්වා අවශ්‍ය වන පිළිවෙත් මඟ හැර වෙන දෙයක් නොකියන ඒ ප්‍රතිපත්ති මාර්ගයේම යොදවන කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. මේ කියන උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා සමාද සුදුසු සෙනසුනක් තෝරා ගන්නට ඕනේ. විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමක් නම් නුසුදුසු සේනාසන 18ක් ගැන අට කතාවල හැඳින්වෙනවා. මහා වාසං නව වාසං ජරා වාසංච පන්තනින් සොණ්ඩින් පක්ඛංච පුක්ඛංච ඵලං පත්තිතමේ වෙස නගරං දාරුණා කෙත්තං විසභාගේන පත්තනම් පච්ඡන්ත සීමා සප්පායන් යත්ත මිත්‍රෝ නලබ්බති කියන අතලසක් තියෙනව නුසුදුසු සේනාසන වශයෙන් අත්හැරිය යුතුය. මහා වාස කියන්නේ වත් පිළිවෙල කිරීමෙන් නිමාවක් නැති විහාරස්ථාන තියෙනවා. ඒතං ප්‍රතිජග්ගණේ කරන්න කාලයේ වැඩියෙන් ගත වෙන නිසා භාවනාවට බාධා. නවාවාසං කියන අලුතින් ගොඩනැගෙන ආවාස කියන. ඒ නව කර්මාන්ත බහුල බැවින්ද ඒද බාධාවක්. එවාගේම මහා වාසං නවාවාසං ජරා වාසං කියලා කියන්නේ බොහෝ දි รา පත් වූ ආවාස තිබුණු. ඒවා හිමින් කඩා බිඳ වැටෙන බැවින් ඒවා ප්‍රතිසංස්කරණය කරන්නම කාලය ගත වෙනවා. ඒකත් බාධාවක්. පන්තනී කියන්නේ මාර්ග ආසන්න ඇති සේනාසන. මාර්ග ආසන්න වල බොහොම පරිබෝධ බැවින් ඒකත් නුසුදුසුයි. සන්දිම් පත්තංච පුක්ඛංච ඵලම් ප්‍රතිසමේ වෙචකීවි. ජී මිනිසයන් ඇවිල්ලා වතුර ගෙන යන සංකොකුළු සං ලිං ආදී ඇති සමීප ස්ථාන වල සුදුසුමදී ඒ වගේම මහජනය ඇවිල්ලා දවදඬු කපාගෙන යන තැන් පස්කොළ කපාගෙන යන තැන් මානෙලාගෙන යන තැන් ආසන්න සෙනසුන් වටිනාකමක් නැහැ භාවනාවට බාධාවක්. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා එන්න යන්න ප්‍රාර්ථනා කරන තැන් තියෙනවා බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. ඒ තැන්ද තමාට අසත්‍ය වෙන්න පුළුවන්. නගරං කියන්නේ නගරාසන්නද සේනාසනද භාවනාවට බාධාවක් වෙනවා. ධාරණා කියන්නේ දව කියන්නේ දර ආදී කඩා ගන්නේ නැත්නම්ගෙන් කරදර තියෙනවා නම් යන් තැනක ඒ තැන උදක් අත්හැරිය යුතු වෙනවා. කෙත්තං කියන්නේ කුඹුරු යායවල් ආසන්න තැන් වල කුඹුරු හිමියන්ගෙන් ගවීන්ගෙන් ඔය කපාසුතා පැමිණෙනවා. විසභාග කියන්නේ තමාගේ සීලාදි ගුණයට සමානත්වයක් නැති විසභාග පුජ්‍යලයන් ඉන්න තැන්වල යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයන් විසගෝර සර්ප යාල මුර්ගාදීන් බහුල තැන් සදභාන්ත භාවනාවට සුදුසු වෙනවා. පට්ඨනම් කියන්නේ පටුනුගම් කියන්නේ බොහෝ තොටු පොළවල්. නව තොටු පොළවල් ඉන්න තැන්වල එවාගෙම වෙළඳ මධ්‍යස්ථාන ආසන්න තැන් භාවනාවට සුදුසු වන්නේ නැහැ. පච්ඡන්ත සීමා කියලා කියන්නේ තුනුරුවන් නොපවට්නා සදාවතුන් නොපවට්නා පවත් ප්‍රදේශ භාවනාවට සුදුසු නැහැ. සීමා කියන්නේ රාජ්‍ය සීමා අතර නැවතීමත් අන්තරාදායකයි. යත්මිත්වෝ නලබ්බති කියන්නේ සමන්ත සැකයක් සාංකාවක් ඇති වූ විට ඊට පිළිතුරක් නැත්නම් විසඳුමක් ලබා ගන්න සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැතිනම් යම් තැනක එවැනි තැනක්ද සත්‍රාය වන්නේ නැහැ. මේ ලිසුදුසුතෙන් අත්හැර දමා පින්දපාතචාර්යාවට වඩා දුර නැති වඩා සමීප නැති රාගීව සංපහාසය ඇති රුක්ෂවන් ඇති විවේක ඇති තැනක්ම සොයා ගන්නට ඕනේ. ඒ විදිහේ සේනාසන ශ්‍රී ලංකාවේ ප්‍රතිකුසලබවති ගුණ දැනුත් තියෙනවා. ඒ විදිහේ සේනාසනයක්ම භාවනාවට සමාසෝරා ගත යුතු වෙනවා. ඊළඟට තියෙන අධ්‍යාස සම්පන්නව භාවනාවේ දෙන්නට ඕනේ. අධ්‍යාස කියන්නේ ප්‍රණීත අධ්‍යාසය. සහබ්බා පසේ බුදුබා ලෝතුරා බුදුබා වැනි උසස් අධිගමයක් බලාපොරොත්තු වන සෑම උතුමකු විසින්ම පුරුදු කරන අධ්‍යාස හයක් තියෙනවා. එය සෑම සිල්වතෙක්ම සෑම භාවනාන යෝගියෙක්ම අනුගමනය කළොත් අධ්‍යාස හයක්. අලෝභ අධ්‍යාසය අත බෝධිසත්තා ලෝභයේ දෝෂ දස්සාවිනෝ අදෝ සජ්ජාසයාච බෝධිසත්තා දෝෂේ දෝෂ දස්සාවිනෝ අමෝහ අජ්ජාසයාච බෝධිසත්තා මෝහේ දෝෂ දස්සාවිනෝ නෙක්ඛම් අජ්ජාසයාච බෝධිසත්තා ධරාවාසේ දෝෂ දස්සාවිනෝ පරිවේකජ්ජාසයාච බෝධිසත්තා ඝන සංගණිකාය දෝෂ දස්සාවිනෝ නිස්සරණ ධාසයාච බෝධිසත්තා සබ්බ භවගතීසු දෝෂ දස්සාවිනෝ මේ කියන අධ්‍යාස සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ භාවනාවක් සපුරා ගන්න මේ කරුණ හය අවශ්‍ය වෙනවා. අලෝභ සාගත අදහස්, අදෝෂ සාගත අදහස්, අමෝහ සාගත අදහස්, නෛෂ්ක්‍රම්‍ය අදහස්, ප්‍රවිවේක අදහස්, නිෂ්කරණ අදහස් බවත් ගන්න ඕනේ. ලෝභයේ දොස් දකිමින්, ද්වේෂයේ දොස් දකිමින්, මෝහයේ දොස් දකිමින්, ඉරිගේ දොස් දකිමින්, පිරිස්මැද්දේ ජීවත් වීමේ දොස් දකිමින් සංසාරයේ සසරෙහි දකිමින් තමා ප්‍රණීත අධ්‍යාසයෙන් යුතුවම භාවනාවට වාඩි වෙන්නට බලාපොරොත්තු වන්න ඕනේ. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ලැබුණු සදුපදේශයන්ගෙන් අකුරක්වත් වෙනස් නොකොට මුලැමැදාග මනමින් සිහිය දරාගෙන ඒ උපදෙස් ලැබුණු ආකාරයෙන්ම කමඨාන වඩන්න ඕනේ. දැන් මේ කියන ලද කර්මස්ථාන භාවනා 40න් යම්කිසි සමත භාවනාවකින් ධ්‍යානයක් උපදවා ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ මූලික උපදේශ ටික අනුගමනය කොටම තමන් උදේවරුේ පිළිසුඟා වළඳා බත් මත අත්හැර දමා එවත් ඒක සංසිඳවාගෙන ඊළඟට සුදුසු තැනක සුදුසු වස්නාවක් පනවාගෙන භාවනාට සෝදානම් වෙන යෝගාවචරය විසින් පූර්ව පුරුතිය සම්පාදනය කළ යුතු වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු උනේ ධම්සක් දේශුවේ ධර්ම දේශනා කෙලේ සමාපatti සමවැදුනි ධම් වැළඳුවේ පවා නැගෙනහිර දෙසාට මුහුණලා වාඩි වීගෙන දිසා නමස්කාරයේ සඳහා නොවේ අභිවෘද්ධි කර දිසාවට හැරි වාඩි වීම සීල බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. නිසා භාවනාවෙන් දියුණුවක් අභිවෘද්ධියක් කැමති වෙන යෝගාවචරයා නැගෙනහිරට මුහුණලා වාඩි වී යුතුයි. මෙසේ නම් උතුරට මුහුණලා වාඩි වීමක් අර්ධක් නැහැ. සෙසු දිශාවන්ට මුහුණලා වාඩි වීමෙන් ආපත්‍ය සිද්ධ නොනත් කොයි දිශාවටද මුහුණ දෑමෙන් තමාගේ සිත සමාධිවන්නේ කියන එක තමන් අත්හදා බලා පරික්ෂාකාරී සුදුසු දිශාවට මුහුණලා වාඩි වෙන්න ඕනේ. යෝගාවචරියෙකු විසින් අවශ්‍ය වේලාවට පළඟ ලිහා බිමට පාතබන්න සුදුසු හැටියට මෙපිරියෙනක් තරම් උස ඇති ආසනයක් පනවා ගන්නේන වඩා හොඳ බව සඳහන් වෙනවා. එක් පියාස් සතර මුලක් කියලා සඳහන් වෙනවා. එක් පියාස් සතර මුලක් පමණ උස ඇති කකුල් සහිත ආසනයක වාඩි වුණා නම් යම් වෙලාවක දෙපය පළඟ ලහා පාත් කරනවා නම් පහසින් විම තියාගන්න පුළුවන් වෙනවා. ඒ විදිහේ සැප ආසනයක් පනවාගෙන උඩුකය කෙලින් තබාගෙන සමාත නියමිත සමතහනට සිහි යොදන්නට පළමුවෙන් සීලය වර්ජනා කරනවා. සීලය වර්ජනා කළ සීලෙන් සිත සම්පාවශනය කරගන්නවා සතුටු කරගන්නවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස සලකන්න කලින් කාම ආදීනව සලකන්නට ඕනේ. ඒ කියන්නේ කාමයන් හි තියෙන ආදීනව සලකලා ඉහි යථා වූ නින්දිත බව, තුච්ච බව, අසාරනිස්සාර බව සිතට දරාගෙන නෛෂ්ක්‍රම්‍යයට හිත නමා ගන්නට ඕනේ. අට්ඨිකංකුලෝපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහූපායාසා ආදීනවෝ ඉත්ත දීයෝ මංසපේසෝපමා කාම අංගානකාසෝපමා කාම සිනුක්ඛෝපමා කාම සුඛිනුක්ඛෝපමා කාම යාචිතුක්ඛෝපමා කාම රූපමා අසසූනෝපමා කාමා සත්තිසූනෝපමා කාමා සප්පසිරූපමා කාමා මේ දසවිද කාමාදීනව මනවින් සිතර නගා ගන්නට ඕනේ. මේ ඇස පිනවන කන පිනවන නැහැය දිවයි කාය පිනවන රසිනුරම් පිනවන කාම වස්තුව කියන්නේ හරියට ඇට සැකිල්ලක් නැත්නම් ඇට කැබැල්ලක් බල්ලකු විසින් මේ හපහපා ඉදී මහා නිෂ්ඵල වැඩක්. ඒ වගේම මස් පිටක් හා සමානයි මස් පිටක් තිබූ තුවතන ඇලෙනවා වගේම යම්කිසි රත් කරපු මස් පිටක මේ රත් කරපු කබලක මස් පිටක් තුවනම් වහා මේක ඇලී ගන්නවා ඒකෙන් විනාශ වෙනවා ගලවන්න බැරි වෙනවා ඒ වගේම ගිනි අඟුරු වලක් හා සමාන බව අත දැවෙන ගිනි හුලක් වැනි බව සලකාගෙන සිහිනියක් දීපින් දැකීමක් වගේ නිෂ්ඵල දෙයක් බව දැනගෙන ඒ වගේම తాවකාලිකව ගත දෙයක් බව දැනගෙන ගසර නැගී දෙලි කඩා කන්නෙකු එසේ සිටේදී තව කෙනෙක් ගස කපා හෙලන්නා කියන බව එවාගෙම මස් කපන කට්ටක් කොළඹුවක් යනි බව එවාගෙම පපුවට ඇනුණු ලකුරු ආයුධයක් යනි බව විසගෝර සර්පයෝගේ හිසක් වැනි බව මේවා සලකමින් කාමයන් ආදීනව සිතට නඟාගෙන ඒ සම්බන්ධ විරක්ත භාවය ඇති කරගන්නට ඕන. නෛෂ්ක්‍රම්‍යානි සංසවයෙන් බුදුපසී බුදුමහරහතන් වහන්සේලා මේ පංචකාම වස්තුන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන් වී ලබා ගන්නාලද निराமிස සම්පත්තිය ගැන සිතින් ආවර්ජනා කරන්න ඕනේ. කාමයන්ගෙන් තොරව මේ නිරාමිස ධානසවේතපත් වූ තුමන් බඹලව උපන්න එයින් නැති සෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල ලැබුවා සුද්ධේ නිවාස ඥාන දිබ්බ චක්ඛු ඥාන ආදී ඥාන විශේෂයන් ලැබුවා එවාගෙම චතුස්පාටි සම්විදා ඥාන ලැබුවා සත් අසාධාන ඥාන ලැබුවා සත් අභිඥා ලැබුවා සුද්ධ ඥාන සෝල ඥාන ආදී ලැබුවා ශ්‍රාවක බෝධි ඥාන ප්‍රත්‍යේක බෝධි ඥාන ලැබුව, කරුවක්ඥතා ඥාන ලැබුව, මේ ආදි වශයෙන් නෛෂ්ක්‍රම් ඥානිසංස නුවණින් ආවර්ජනා කරලා හිත සම්ප්‍රාසනය කරගෙනම සමහර නිසි කමඨානට හේතු දාන්නට ඕනේ. භාවනා කර්මස්ථාන අතරින් සබ්බත්තක කම්මට්ටාන නමින් කියවෙන බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති කියන මේ සතර පළමුවෙන් ප්‍රගුණ කරගෙන තබා ගන්නට ඕනේ. ඒක සෑම ඉරියව්වකදීම සෑම භාවනාවකට කුරේචාරිය දියුණු කළ යුතු භාවනා හතරක්. ඊළඟට භාවනා කමඨාන් අතුරෙන් ඊටාම සරල එවාගේ ඊටාම ලෙහෙසි උනත් මහා පුරුෂ භාවනාවක් වශයෙන් ගැනෙන ආනාපාන සති භාවනාවන් යෝගාවචරයෙකු වී නම් උඩුකය කෙලින් සබාගෙනම වාඩි වී යුතු වෙනවා. උඩුකය කෙලින් සබාගත් යෝගාවචරයා තමාගේ පිටකටු පෙළ ඉරුජිය පවත්නා බැවින් නාසිකාග්‍රයේ හැපෙන සියුම් මුදු හුස්ම රැල්ල අරමුණු කරන්න සමත් වෙනවා. සතිය හොඳින් පිහිටා සිටිනවා. ආනාපාන සතිය මෙහි කරන්ඩ කරන්ඩ හුස්ම රැල්ල සියුම් වෙන බැවින් සියුම් මුදු හුස්ම රැල්ල අරමුණු කරන්ට ලෙහෙසි වෙන්නේ උඩුකය කෙලින් තබා ගැනීමෙනුයි. අනික් කාරණය වැඩි වේලාවක් එක් ඉරියව්වේ සිටීමට උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ස්වල්පයක් හෝ ඇදට පිහිටියානම් වැඩි වේලාවක් කන්දමත්ින් මාංශ පේශිවල පිටකටුවට තෙරපීම නිසා වේදනාව කර බැවින් ඉරියව් වෙනස් වෙනස් කරන්න වෙනවා. ආනාපාන සති භාවනා වඩන්නේ කුත සිංහල පයෙන් පෑ තුනක් තුනමාරක් එක ඉරියව්වේ ඉඳ පුළුවන් වීම ආසන විජය හැටියට හඳුන්වන්නේ එතෙක් වේලා ගත කිරීමෙන්ම තමා බලාපොරොත්තු වන භාවනාවේ ප්‍රගතියක් දැක ගන්න පුළුවන් වන බැවිනුයි. කයක් සහභාගියක් කරන් කෙටි කාලයකින් ආසනය වෙනස් කරන්න ගියොත් ඉදිරියෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධියට බාධාවක් වෙනවා. හේතුව ආනාපාන සතිය හෝ වෙනත් කමඨහනක් හෝ ආරම්භ කරන යෝගාවචරයාට මුලින් විනාඩි 30 විනාඩි 45ක් සමාට පැයක් තරම් කාලය තමන්ගේ සිතේ නීවරණ යටපත් කරගන්න අවශ්‍ය වෙනවා කාලේ ශාරීරික වශයෙන් එන වේදනා සංසිඳවා ගැනීමටත් එවාගේ මේ සිතේ විදහාවනේ සංසිඳවාගෙන පරිකාරමණයේ උග්ගානිමිති ප්‍රතිභාගනිමිති ලබා ගැනීමට පැයකට වැඩි වේලාවක් මුලින් අවශ්‍ය වෙනවා සමාධි නිමිත්ත වශීභාවයට පත් වූ යෝගාවචරයෙකුට නම් වාඩි වෙච්ච ගමන්ම ඒ සමාධි නිමිත්ත උපදවා ගන්න පුළුවන්. ආධිකාරණික යෝගාවචරයාට වැඩි වේලාවක් ගත වෙනවා අනුපිළිවෙලින් හිතේ ශක්තිය ඇති කරගෙන අර සමාධි භාවනාවේ ප්‍රතිඵල දැක ගන්න. නිසා පැයකින් තරම් කෙටි කාලයකින් ඉරියව්ව මාරු නොකරනත් ඊට වඩා වැඩි වේලාවක් ගත කරනත් උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍ය වෙනවා. උඩුකය කෙලින් තබාගත් යෝගාවචරයේ ආස්වාස ප්‍රස්වාස අරමුණ ගැන සිහිය පිහිටුවා ගැනීම පිණිස ස්පර්ශය බලන්නට ඕනේ නාසිකාග්‍රයේ. දීගෝ රසෝච ආස්වාසෝ ප්‍රස්වාසෝ පිටාදිසෝ සත්තාරෝ වන්නා වස්සන්ති නාසිකාග්‍රයේ භික්ඛුනෝ කියන මේ අට කතා උපදේශය අනුව නාසිකා අගෙහි දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස ප්‍රශ්න ආශ්වාස ප්‍රශ්න ප්‍රශ්වාස කියන මේ අවස්ථා හතර හොඳින් දැක ගන්නට ඕනේ. මේ දීර්ඝ ආශ්වාසයක් මේ දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා හිතන්නේ නැහැ. මේ දීර්ඝ මේ රස ආශ්වාසයක් මේ රස ප්‍රශ්වාසයක් කියලා හිතන්නේ හිතන්න තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචනේ පමණයි නමුත් Taman අවබෝධ කරගන්නට ඕනේ මේ දීර්ඝ හුස්ම මේ කෙටි හුස්ම කියන එක. හුස්ම හැපෙන ස්ථාන ස්පර්ශය නිමිති කරගෙන හුස්ම රැල්ලම බලන්නට ඕනේ. ස්පර්ශ වෙන ස්ථානයේ හෝ ස්පර්ශ වීම හෝ දැක්වොත් අපින් උත්සාහ ගන්නොත් සමාධියට බාධාවක් වෙනවා. හේතුව අපට අවශ්‍ය වන්නේ අස්වාස ප්‍රස්වාස කියන මේ සම්මුති අරමුණයි ඒ සම්මුති ආරමුණ හැපීම නොවේ, හැපෙන ස්ථානයේ නෙවෙයි, ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි. ඒ හුස්ම රැල්ලේ තියෙන වර්ණයක්, ඒ වර්ණය හැට නොපෙනුනත් හිතට ආරමුණු වෙනවා. ආස්වාස ප්‍රස්වාස ආරමුණේ හුස්ම රැල්ලේ වර්ණයේ වශයෙන් ගැටෙන්නේ සුදු පාටක් ස්වල්ප වේලාවක් අන්‍ය විහෙතන වී ආස්වාස ප්‍රාස්වාස දෙක කෙරෙහි සිටී පිහිටුවාගෙන සිටීමේදී ලා සුදක් වැනි වර්ණයක් පළමුවෙන් සිතට අරමුණු වෙනවා. ඒ හඳුන්වනවා පරිකරම නිමිත්ත කියලා. ඒ පරිකරම නිමිත්තම සෑහීමකටපත් නොවි ආස්වාස ප්‍රාස්වාස අරමුණේ තවත් දුරට එහි මුල නැද අග පේන හැටිද සිහිය පවත්වාගෙන යාමේදී උග්ඝහ නිමිත්ත කියන අවස්ථාව දකින්න පුළුවන් සුදු පාට වලාකුළු සුදු පුළුන් ගොඩවල් පාවෙමියේ පාවෙමියේ තියෙනා වාගේ විදුලි කොටන්න වාගේ චංචල සහිතව කලින් තිබුණට වඩා විශේෂ ආලෝකයක් දකින්න පුළුවන් ඒ හැඳින්වෙන්නේ උග්ඝහ නිමිත්ත කියලයි උග්ඝහ නිමිත්ත ලැබෙන වෙලාවේ හිතේ ඇති සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා තාම නීවරණ යටපත් වෙලක් නැහැ තවත් දුරට සියුම් මූද ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරන යනකොට ඒ පාවෙමින් තියෙන සුදු ආලෝක නිශ්චල බාටපත් වීතා ප්‍රභාස්වර ස්වභාවයකින් තමාගේ දෙවියෙහි ඒ නිමිත්ත පහළ වෙනවා ඒ හඳුන්වන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලයි මේ පරිකර්ම නිමිත්ත උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුනම ලැබෙන්නේ කාමාචර කුසසිතයි ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ හිතේ ඇති සමාධියට කියන උපචාර සමාධිය ඒ මොහොතේදී පංච නීවරණ යටපත් වෙලා එතෙක් වේලාව නීවරණයන්ගේ බලපෑම නිසායි ප්‍රමාද වුනේ නීවරණ කියන්නේ කාමච්ඡන්ද කියන ආශාව ව්‍යාපාද කියන රුස්සන බව තීන මිද්ද කියන්නේ අලිමැලි දුබලකම උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරීම හා පසුතැවිල්ල විචිකිච්ඡා කියන්නේ සැකේ සානුකාව මේවා වරින් වර හිතට ඇතුල් වූ නිසයි මෙච්චර පමා වුනේ මේවා යටපත් වූ පමණින්ම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා මේවා යටපත් වෙනකොට හිතේ ශක්තිමත් වෙනවා කුසල විචාරකය කුසල විචාරය කුසල ප්‍රීතිය කුසල සුඛය කුසල ඒකාග්‍රතාව කියන ධානාංග පහ ආමාචර කුසල්සිතක ඇති බැවින් චිත්ත වීතියෙන් වීතියට මේක බිඳී ගියත් කුසල චිත්ත වීති පරම්පරාවක් එක්වැන්නව පහළ වෙනවා. ඒ නිසා ඒ මොහොතේ පවත්නා ප්‍රතිභාග නිමිත්ත නිශ්චලව එවාගේ ප්‍රභාස්වරව පවතිනවා. නමුත් යෝගාවචරයට මුලින්ම ලැබෙන ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලා නොපැවතී බිඳී යන්න පුළුවන්. ඒ ගැන කලකිරෙන්නේ නැතුව ඉරියව්ව මාරු කරන්නේ නැතුව නැවත නැවතත් අස්වාස ප්‍රස්වාස අරමුණේ මෙසිහි පිහිටුවා ගත යුතු වෙනවා. අශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන යාමේදී ඒ බිලි බිලිය ගිය ප්‍රතිභාග නිමෙත් නැවතත් යථා ස්වરૂපයෙන් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී යෝගාවචරය ඉක්මන් නොවි, පමා නොවි, කලබල නොවි, උදම් නොවි අදිෂ්ඨාන කර කර ඒ ප්‍රතිභාග නිමිත්ත සහවුරු කරගන්නට ඕනේ. විනාඩි 5ක් 10ක් 15ක් මේක පවතිවා මේ ටිකෙන් ටික වේලාව දික් කරමින් වැඩි වේලාවක් පතිබා ගැනීමෙත් සඳවා ගැනීමට පිහිටුවා ගැනීමට වශීභාවට පමුණවා ගැනීමට පුරුදු වීම අවශ්‍යයි ප්‍රතිභාග නිමිත්ත වශීභාවට පමුණවා ගත්තේ නම් ඉන්වනතුරුව අර්පණව සමාධි ලබා ගැනීම පහසු වෙනවා ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව නීවරණයෙන් තොර බැවින් උපචාර සමාධියක් වන බැවින් උපචාර සමාධියේ වැඩි වේලාවක් පවත්වාගෙන යාමේදී නීවරණ බොහෝසෙන් යටපත් වීම නිසා ප්‍රථම ධානයේ නැමැති අර්පණ සමාධිය මුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සරල වශයෙන් තෙතියෙන් සංක්ෂේපයෙන් හැඳුන්වූ මේ උතුම් පිළිවෙත් මඟ නැවත නැවත අපි කල්පනා කරමින් එවැගේම සාකච්ඡා කරමින් නිවරදිය තේරුම්ගෙන ඊටාම සියුම් වූ අඩුපාඩුකම් ඉවත් කරමින් සියුම් වූ උපදේශ අනුගමනය කරමින් මේ ප්‍රතිපා නෙලා ගන්න අදිෂ්ඨාන කළ යුතු වෙනවා. ඒ ආනාපාන සති භාවනාවෙන් රූපාචර ධ්‍යාන සමාපatti හතරක් උපදවා ගන්න පුළුවන් වෙනවා. පළමුවෙන්ම මේ උග්ඝහ නිමිති ප්‍රතිභාග නිමිති අවස්ථාවන් ලබාගත් යෝගාවචරයාට ඊළඟට ආනාපාන සති ප්‍රතිභාග නිමිති වසීබාට පමුණවාගෙන ආවර්ජනා කළ යුතු වෙනවා. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි පිටක් විචාර ප්‍රීතිසුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ධාන අර්පණාවෙන් සිත සමාධිගත වේවා කියලා වරක් අදිෂ්ඨාන කරගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එසේ සිහිය පිහිටුවාගෙන ඊතා සියුම් වූ හුස්ම රැල්ල කෙරේ මනස සිහිය නිදීමේදී එකවරටම අරමුණ කෙරේ ගිලා බැස්සාක් මෙන් ප්‍රණීත වූ සැපයක් ප්‍රීතිය සහිතව චිත්ත ඒකාග්‍රතාව ශ්‍රණිකෝ පහළ වෙනවා ඒක එක චිත්තක්ෂණයයි අයමත් අයමත් ඒ විදිහට ආවර්ජන කරමින් ඒ ලබා ගන්න බලාපොරොත්තු වන අර්පණා උපදවා ගන්නට ඕනේ සියවරක් දහස් වරක් කරේ සියාවර්ජන කරමින් නැවත නැවත එකම ඉරියව්වේදී ඒ සමාධිය නැවත නැවත පහළ කරගන්නට ඕනේ. එසේ ආවර්ජනාවයි සමාපර්ජනාවයි දෙක බහුල වශයෙන් කරලා දැන් ආවර්ජනය කළ පමණින් ප්‍රතිභාග නිමිත්ත ලැබ සිටිනවා එපමණින්ම සමාපත්තියට සම්වදිනවා ඊළඟට අදිෂ්ඨාන කරන්නට ඕන වෙලාවක් මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්තෙහි විතක් විකාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන අර්පණාව මෙතෙක් වේලාව පවතිවා කියලා විනාඩි 5 විනාඩි 8 විනාඩි 10 විනාඩි 15 ඒ වගේ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කර කර ඒ සමාධි ශක්තිය දික් කරන්නට ඕනේ. එසේ වේලාව අදිෂ්ඨාන කර කර පැවැත්වීමද කියන අදිෂ්ඨාන වශීතාව කියලා. ආවර්ජනාවයි සමාපජ්ජනාවයි අදිෂ්ඨානයයි කියන මේ තුන පුරුදු නම් පස්සේ කෙටි කෙටි වේලාවකින් ධහනේ නැගිටින්න පුරුදු වෙන්නට ඕනේ. මේ ආනාපාන ප්‍රතිභාග නිමෙත් අරමුණෙහි හිතක් වේචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලා සමවැදී මෙතෙක් වේලාවකින් නැගිටීම වේවා කියලා වේලාව අදිෂ්ඨාන කරගන්නට ඕනේ. කෙටි වේලාවකින් නැගිටින තරම් පුරුදු වීමේ ශක්තියට කියන්නේ උත්සාහන වසීතාව. ඉදිරි ඉදිරි සමාපatti උපදවා ගැනීමේ බලාපොරොත්තුන යෝගාවචරය කෙටි වේලාවකින් ධ්‍යානයෙන් නැගිටින්න අවශ්‍ය වෙනවා. එනිසා කෙටි කෙටි වේලාවන්හිදී සමාධියෙන් නැගිටීමට පුරුදු වීම උත්සාහන වසීතාවයි. මෙසේ ආවර්ජනා සමාපජ්ජනා අදිඨානා උත්ථානා කියන හතරම ප්‍රගුණුණෙන් පස්සේ ඒ ඒ සමාධියෙන් නැගිටලා එහි ධානාංග ප්‍රතිවේශා කිරීම සිද්ධ කළ යුතුයි. විතර්කයේ ਵਿਚාරයේ ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව කියන මේ පහ වෙන වෙනම හිතේ පැවති ඇති තමන්ගේ වස්තු රූපයේ කෙලෙහි සිට යොමු කරලා මෙනෙහි කරන්නට ඕනේ. එසේ මේ පහ වෙන වෙනම ආවර්ජනය කරලා නැවත සම්පින්දනය කරමින්ද මේ පහ එකවරට අරමුණු කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මෙසේ මේ පංචේද වශීතා පුරුදු කරගත් යෝගාවචරයෙකුටයි ඊළඟ සමාධිය සඳහා පියවර නගන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධ උපදේශ නැවත නැවත භවනා කරන අවස්ථාවන්දී විශේෂයෙන් බලාපොරොත්තු වන්නට ඕනේ. ඒතකොට මෙන්න මේ දසවිද පලිබෝධියන් හා කුද්දක පලිබෝධියන් සිඳදම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රය කරමින් ඒ කල්යාණ මිත්‍ර උපදේශයන් අකුරටම පිළිපදෙමින් සීල සංවරය මනවින් පවත්වාගෙන ඉන්ද්‍රිය සංවරය මනවින් තබාගෙන අර වත්ත සම්බන්ධ විනෝදයෙන් යුතුව කායික පහසුවක් ඇති කරගෙන සුදුසු සැප ආසනයේ කුඩු කාය කෙලින් තබාගෙන මේ විදිහට ආනාපාන සති භාවනා වැඩිමින් එකම ආසනයකදී බොහෝ විට යෝගාවචරයට ප්‍රථම ධ්‍යාන වැනි ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. ඉතින් එසේ ධ්‍යාන උපදවාගත් යෝගාවචරය ඒින් නවතින්නේ නැතුව ඉදිරියට තියෙන ධ්‍යාන ශක්තිය තවත් පහවුරු කරගෙන විපස්සනාවට හැරෙන්න ඕනේ. විපස්සනාවට හැරීමේ දොරටු තුනක් මෙහි තියෙනවා. උපචාර සමාධි අවස්ථාවත් සෝපාචල චතුර්ථ ඥාන සමාධි අවස්ථාවත් අරූප සමාපatti අවස්ථාවක් කියලා දොරටු තුනක් තියෙනවා. ඉන් තමන් කැමති දොරටුවකින් විපස්සනාට හැරෙන්න අවකාශ ලැබෙනවා. ඒ සඳහාද ගුරු උපදේශ අත්‍යවශ්‍ය වෙනවා. විපස්සනා භාවනාවෙන්ම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන කුළු ගන්නවා පදංග වශයෙන් කෙලසුන් යටපත් කොට අර ධ්‍යාන බලයෙන් විස්කම්බණය කළ කෙලසුන් නැත සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සතින් හි රාහුල භාවනං භාවේහි ආනාපාන සතින් හි රාහුල භාවනං භාවයසෝ යාපිපේ චරිමක අස්සාස පස්සාසාතාපි විදිතාව නිරුද්ධಂತಿ නෝ අවිදිතාති ලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් සවැත් නුවර ජේතවනාරාමේ සිට පිරිසුඟා වඩින්දී රාහුල ස්වාමින් වහන්සේ පසුපස පිරිසුඟා වැඩියා මේ වඩින ගමන් රාහුල ස්වාමින් වහන්සේ කර්මස්ථානයෙන් තොර බුදුරජාණන් වහන්සේගේ රූප විලාසයේ දිහා බලමින් තමන්ගේ රූප සම්පත්තියත් එක්ක සංසන්දනය කරන්න ගත්තා. සරුවඥන් වහන්සේ ශිරපතුල ඔසෝනගත බලනවා තමන්ගේ පතුලත් ඒහා සමානයි. දේහේ දිහා බැලුවාම ඒ වර්ණයමයි, ඒ හැඩහුරුකමයි, උන්වහන්සේට වයස අවුරුදු 16ක පමණ තරුණ වයස. උන්වහන්සේට ඒ වෙලාවේදී විශාල සප්‍රීතික කෘෂ්ණාවක් ඇති වුණා. ඒ කියන්නේ සරුවක්යන් වහන්සේ තමාහා සමානයි තමන් සරුවක්යන් වහන්සේගේ රූප විලාසයට සමානයි කියලා. මේ බව නුවණකින් දැකවදාළ සරුවක්යන් වහන්සේ නැවතී ආපසු හැරී රාහුල ස්වාමින් වහන්සේට ආවාදයක් දුන්නා. රාහුලයේ මෙසේ නොසිතව රූපං නේතමම නේසෝ හමස්මි නෙමේසෝ වස්තා කියලා දෙනෙහි කරව. රූපේ නම් මගේ නෙවෙයි. රූපේ නම් මම නෙවෙමි. රූපේ නම් මගේ ආත්මය නෙවෙයි කියා සන්නාදිත්‍යමාන නූපදනාසේ යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරව කියලා වාදයක් දුන්නා. සාවුල ස්වාමීන් වහන්සේට මහත් සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ අසා සිටිය ස්වාමීනි රූපස්කන්ධයේ පමණක්මද වේදනා සංඥා සංකාර විඥානත් එසේම මෙනෙහි කළ යුතුමද? එසේය රාහුලයේ වේදනා සංඥා සංකාර විඥානත් එසේම මේ සම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා කියා මෙනෙහි කළ යුතුයි කියා ආවාද දුන්නා. රාහුල ස්වාමීන් වහන්සේට යම් ආවාදයක් ලැබුණ විට ඒක විවිධාකාරයෙන් චින්තනය කිරීමේ ශක්තියක් උන්වහන්සේට පිහිටා තිබුණු නිසායි ඒ වචන පෙළ ඇසුවේ. එයින් මහත් චිත්ත ධෛර්යයටපත් වූ රාහුල ස්වාමීන් වහන්සේ සරුවඥන් වහන්සේගේ පාත්‍රයේ සරුවඥන් වහන්සේ අතට පිළිගන්වා අවසරගෙන ආපසු හැරුණා. මේ හැරුණේ විහාරස්ථානයට වැඩින්නේ නෙමෙයි ගහක් මුලට වැඩියා. පළඟ බැඳගෙන වාඩි වුණා. භාවනාවේ යෙදුණා. ටික වේලාවකින් සරියුත් මහ රහතන් වහන්සේ පිළිසුඟා වඩිද්දී දසක් මුල වැඩ සිටිය රාහුල ස්වාමීන් වහන්සේ දැක්කා. ආවාදයෙන් දුන්න රාහුලයේ ආනාපාන සතිය හොඳින් වඩනු කියලා. ඉතින් ආනාපාන සතිය වඩමින් හැන්දෑවෙනතුරු निराහාරව ගහමුල වැඩි හිටියා. එදා උන්වහන්සේට හිතුනේ අද මාගේ මේ අකුසල විතරකයට දඬුවමක් වශයෙන් ආහාර නොගෙන භාවනා කරන්නෙමි කියලා. දේශසිතකින් නෙවෙයි නාසකේ සිතේ ඇතිවෙච්ච ඥාන සම්ප්‍රයුක්ත මනසිකාරයකිනුයි. හන්දවේ ජේතවනාරාමයට පැමිණියා. ඒ වෙලාවෙම සරුවත් මහ රහතන් වහන්සේ වැඩියා. සාහල ස්වාමීන් වහන්සේ සරුවත් යන්නේ අන්තයට වැඳලා අසාසිතය ස්වාමීනි කොයි විදිහෙන් වැඩුවොත් ආනාපාන සතිය මහත් ඵලද මහත් ආනිසංසද කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකවරටම ආනාපාන සතිය නොදෙසා භාවනා කර්මස්ථාන හතක් තේලියට දේශනා කළා. රාහුලයේ මෛත්‍රී භාවනා වඩන්න, කරුණා භාවනා වඩන්න, මුදිතා භාවනා වඩන්න, උපේක්ෂා භාවනා වඩන්න පටික්කුල මනසිකාර අසුභ භාවනා වඩන්ඩ එසේම අනුයුක්ත සංඥා වඩන්ඩ ආනාපාන සතිය වඩන්නේ මෙහෙම භාවනා කර්මස්ථාන හතක්ම තේලියට දේශනා කළා. එයින් ආනාපාන සතිය වැඩිීමේ අනුසස් ගැන කියන කොටයි මේ වචනේ දේශනා කළා තියෙන්නේ. ආනාපාන සතියෙහි රාහුල භාවනම් භාවේහි රාහුලයේ ආනාපාන සති භාවනා වඩව ආනාපාන සති විසේ රාහුල භාවනම් භාවිතා බහුලී කතා යේපිතේ චරිමිකා ආස්වාස ප්‍රස්වාසා තේපේ විදිතාව නිරුද්ධන්ති නො අවිදිතා යම් අවස්ථාවක ඔබේ අන්තිම ආස්වාස ප්‍රස්වාස වෙතොත් එයත් නුවණින් දැන දැනම විරුද්ධ වෙනවා නුවණට අසු නොවිය නිරුද්ධ වන්නේ නැත කියන එක අවසාන වශයෙන් ආනිසංස දේශනාවේ සඳහන් වෙනවා. අවස්ථනක දේශනා කළ ආනාපාන සති ඒ භාවයේ සබ්බා විතක්කූපච්ඡේදාය ආනාපාන සතිය විතරක සංසිද්ධ වීම පිණිස වැඩි යුතුයි කියලා. දැන් චරිත වශයෙන් මොහ චරිතයට හා විතරක චරිතයට ආනාපාන සතිය නියමිතයි. ආනාපාන සතිය වැඩිීමේදී නානාවිද විතරක යටපත් වෙනවා. එදා රාහුල ස්වාමීන් වහන්සේට සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහ විලාසයේ සංසන්දනය කිරීමේ විතරකය මැඩ පවත්වා ගන්න හැකි වුණ ආනාපාන සතිය වැඩිීමේ මේ වයස 16 දී පමණ සිදුවීමක්. එතකොට පැවිදි වෙලා අවුරුදු 9ක් පමණ වෙනවා. මේ රාහුල ස්වාමින් වහන්සේට දැන් නුවණ බොහෝසෙන් මුහුකුරවා ගියේ. ඒ උපදේශ පරිද්දෙන් ආනාපාන සතිය සහ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ සතරක් අසුභ මනසිකාරයක් අනිමිත්ත සංඥාවක් භාවනාවසෙන් කුරුදු කරගෙන යාමේදී එක් දිනක් අන්දවණේහි භාවනානියෝගී වෙ සිටිද්දී දසදහසක් වලින් දෙවියන් බ්‍රහ්මයන් එක්කාසු වුණා එක වෙලාවකදී. එතෙන්දී සරුවඥන් වහන්සේ දෙන්න වැඩම කරවා රාහුල ස්වාමීන් වහන්සේට චුල්ල රාහුලවාද සූත්‍රයෙන් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අවසානයේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සමග රාහුල ස්වාමීන් වහන්සේ මහා රහත් භාවයට පත් වී වදාලා තවත් අසංකේය පිරිසක් සෝවාන් ආදී යට මාර්ගඵල නිවන් ලැබුවා. එදාවස්සිදී ඒ කෝටි ලක්ෂයක් හා අසංකේය පිරිසක් එකට නිවන් දකින්න පුළුවන් උනේ රාහුල ස්වාමීන් වහන්සේ හිමතුරා බුද්ධ ශාසන කාලයේදී නාගරාජයෙකුව ඒසා විශාල පිරිසක් එක්ක මහා පින්කමක් හද්දිලක් තිස්සේ පැවැත්වුවා. එදා ඒ පිරිවර සියලු දෙනා ප්‍රාර්ථනා කළා මේ උතුමන් වහන්සේ යම් දාසක බුද්ධ ශාසනයේ ශික්ෂාකාමයෙන් අග්‍රව රහත් වන සේක්නම් අපටත් ඒ ධම්ම මණ්ඩපයේදීම මාර්ගඵල නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් පුරාගෙන තිබුණා. එනිසා ඒ පිරිසු දෙවලෝ බඹලෝ ඉපදී සිටි සිත මේ විදිහේ චූල රාහුල වද සූත්‍ර දේශනාව සානයේදී මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න සමත් වුණා. එතකොට ආනාපාන සතිය ගැන අපි නැවත නැවත කියතුවන්නේ මේකයි. සංයුත්තනිකායේ ආනාපාන සති සංයුත්තේ ඉතා විසිතුරු දේශනා පෙළක් සඳහන්ව තියෙනවා. ආනාපාන සතිය වැඩිමින් දර්ශින් සාකාරයේ පටික්කුල මනසිකාර ධ්‍යාන ලැබීමට පහසු වෙනවා. ආනාපාන සතිය වැඩිමින් අසන ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. අසුභ ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. බ්‍රහ්ම විහාර ධ්‍යාන සියල්ල වැඩිමිට සමත් වෙනවා කියලා මේ විදිහට ආනාපාන සතිය මුල් කොටගෙන සීලම අර්පණා කර්මස්ථාන දේශනා කළා කියලා. ඒ පිටාරදගත් පාඩමක් වෙන යෝගාවචර භික්ෂුන් වහන්සේලාට මේ ආනාපාන සතිය මොකද මුලට දෙන්නේ කියලා. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාවක්. ඒ කියන්නේ ලෝතුරා බුදු වෙන උත්සමයන් වහන්සේලාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. අපේ ශාන්තිනායකයන් වහන්සේ බෝධි මූලයේදී ආනාපාන සතිය පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළ ඒකාසනයේදී ඉතිරි කර්මස්ථාන සියල්ල පුරවාගෙනයි බුද්ධේ නිවාස ඥානෙ ප්‍රතිලාභ කෙලේ විශේෂයෙන් අභිඥා ප්‍රතිලාභ කරන්න කසින ධ්‍යාන අවශ්‍යමයි ඒ වෙනකොට කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ වූ බැවින් බුද්ධේ නිවාස ඥානෙ පරිපූර්ණව පහළ කරගත්තා සාත්‍රි මධ්‍යම යාමේදී චතුප්‍රපාත ඥානය කියන දිව්‍යං චක්ෂුර්භි ඥානය ප්‍රතිලාභ කරගත්තා. මෙසේ සාත්‍රි පූර්ව යාම මධ්‍යම යාම දෙකේදී සමත භාවනාවෙන් ලබන්න තියෙන සීලෝම ප්‍රතිඵල සම්පූර්ණ කරගෙනයි විපස්සනාවට හැරි යමගින් ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. ඒ නිසාම ආනාපාන සති සංයුත්තයෙහි මේ දේශනා පෙළ පවත්වා තිබෙන්නේ ආනාපාන සතියේ මූල කර්මස්ථාන කරගත් යෝගාවචරයේනට මේ සියලු සියලුම අර්පණා කර්මස්ථාන මුදුන් පමුණවා ගන්නට පහසුවක් ලැබෙන බව එනිසා මේ වඩාගෙන යන ආනාපාන සති භාවනාව බලවත් උත්සාහයෙන් බලවත් ඡන්දයෙන් බලවත් චිත්තයෙන් බලවත් විමර්ශන නුවණින් යුක්තව වැඩුවොත් අපි කාටත් පුළුවන් වෙනවා මේ අර්පණා කර්මස්ථාන සියල්ල පරිපූර්ණ කරගන්න. ආනාපාන සතිය තමයි මුල. ආනාපාන සතිය සඳහා පූර්ණ උත්සාහය යෙදුවොත් ඉතිරි සියල්ලම අත්පත් කරගත්තා හා සමාන වෙනවා. වෙනවා. එනිසා ආනාපාන සති කර්මස්ථානය ගැන වැඩි වැඩියෙන් අපේ සිතේ උනන්දු ඇති කරගත යුතු තියෙනවා. ආනාපාන සතිය කියන්නේ එදිනෙදා වඩන කමතහන් පෙළානුව ලබන උපදේශ මට දිනු කර ගැනීමෙන් අනුතුරුව ද්වක්ඛින්සාකාර කර්මස්ථාන 32කදී ප්‍රථම අධ්‍යාන 32ක් උපදවා ගන්න පහසු වෙනවා ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර අධ්‍යාන සතර උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. එසේම ඕදාති කසින සීලසෙන් සීලම කසින සමාපatti උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. කසින සමාපatti උපදවාගෙන ආකාශ කසිනේ හැර ඉතිරි කසින නමයේ උගුලවා අරූප ධානය උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. අබුද්ධෝත්පාද කාලවලත් බොහෝ යෝගාවචරයෝ මේ අෂ්ට සමාපatti ලබා ගන්නවා නම් බුද්ධෝත්පාද කාලයේ කවරෙහි නැහැකද කියන එකත් හිතන්න ඕනේ. විශේෂයෙන් අපහසු වන්නේ නැහැ. මේක ලබාගත යුතුමයි ලබාගත හැකිමයි. ඒක නිසා ඒකේ අනුපිළිවෙල තේරුම් ගැනීම වැදගත් වෙනවා. ආනාපාන සතියකින් සති භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවක් උපචාර වශයෙන් ලබන කොටයි ප්‍රතිභාග නිමිත්ත පහළවන්නේ. මේ උපචාර සමාධිය ලබා ගැනීම තුළින් පරිකාරම සමාධිය උපදවා ගන්නට ඕනේ. පරිකාරම සමාධිය උපදවා ගැනීමේදී තමයි මූලික වැඩ ටික තියෙන්නේ. අපි පූර්ව જાතියින්ෙහිදී දන් දීලා සීල දකලා භාවනා වඩලා සමත වඩලා පෙරහුරුව ඇති බැවින් අපට මේ පරිකර්ම සමාධි උපදවා ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උඩුකය කෙලින් සබාගෙන නාසිකාග සිහිය පිහිටුවාගෙන අන්‍ය විහිත නොවි අන් කිසිම අරමුණක් වෙත හිත යා නොදී ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල හැපෙන දොරටුවේ සිහිය පිහිටුවාගෙන ඒ ආශ්වාස ප්‍රශ්වාස රැල්ලේ වර්ණයක් ඇති බව හිතාගෙන ඒ හුස්ම රැල්ල කෙරෙහි මුලැඳාග පේන හැටියට ප්‍රති ඌද දිග ඌද හුස්ම රැල්ල හොඳින් ආවර්ජන කරගෙන සිටීමේදී පරිකර්ම සමාධිය පහළ වෙනවා. පරිකර්ම සමාධි අවස්ථාවේදී පරිකර්ම නිමිත්ත හා උග්ඝහ නිමිත්ත කියන අවස්ථා දෙකම ලැබෙනවා. පරිකර්ම නිමිත්ත නම් දාසිකාදරටුව සමීපයේ දුමානයක් වාගේ ලා සුදු පාටක් පහළ වෙන්න පුළුවන්. ඒක මේ අස්වාස ප්‍රස්වාස ආරමුණේ තියෙන පියේ විවරණයයි. ඊළඟට තවත් දුරට ඒ පරිකාරම සමාධියේ ශක්තිමත් වෙනකොට ඊට වඩා පැහැදිලිව බලවත් සුදක් සහිත චලනයේ සහිත වර්ණයක් තියෙන්න පුළුවන්. පුළුවන් ගොඩක් එහෙම නැත්නම් පාරණ වලාකුළු සමූහයක් විදුලි කැටීමක් වැනි අවස්ථාවන් පහළ වෙන්න පුළුවන්. ඒ ඵලයේ සහිත අවස්ථාව තමයි පරිකරම සමාධි. ඒ මොහොතේ පවත්නා නිමිත්තද කියන්නේ උද්ඝා නිමිත්ත. තවත් දුරට ආස්වාස ප්‍රාස්වාස ආරමුණ පස්සම්බයන් කියන මේ සංසිඳීම සහිතව මෙහි කරගෙන යනකොට නීවරණ පහ යටපත් වීමෙන් තමන්ගේ සිතේ උපචාර සමාධිය පහළ වෙනවා. උපචාර සමාධි අවස්ථාවේදී අර මුලින් ලැබුණු පරිකරම නිමිත්ත උග්ගා නිමිත්තට වඩා බලවත් ප්‍රභාස්වර වූ දීප්තිමත් වූ නිශ්චල වූ ආලෝකයක් සුදු පාටින් පහළ වෙන්න පුළුවන්. සමාට පාටසුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. කිස් අවකාශයක් වගේ සෝහෝ සමාරුන් ඇති වෙන්න පුළුවන්. ඒ තමන්ගේ සංඥාවේ පැවැත්ම අනුවයි. ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන අවස්ථාවේදී පංච නිවරණ යටපත් වුණා. මෙන්න මේ දක්වා තමයි බලවත් උත්සාහය හා සැලකිල්ල අවශ්‍ය වන්නේ. සතිය අවශ්‍ය වන්නේ. ඒ මක් නිසාද නීවරණ යටපත් කරගත්තා නම් මේ අර්පණා සමාධිය එනේ නීවරණයන් තමයි මෙතන බාධාව. භාවනා කරන යෝගාවචරයන්ට තදින්ම බාධා කරනවා ඇලීම ගැටීම කියන මේ දෙක. මේ ඇලීම ගැටීම දෙක කොහොමද බාධා කරන්නේ කියන එක තේරුම් ගත යුතුව තියෙනවා. භාවනා කරගෙන යාමේදී තමන්ට ලැබෙනවා නියංකිසි මානසික වශයෙන් ඇති වෙන සංසිඳීම නිසා කායික සුවය ඇති වෙනවා. මේ කායික සුවයට සමාන කෙනෙක් කැලෙනවා. ඒකනේ ශාරීරිය බොහෝම කිලිපොලා යන ප්‍රීතිය ඇති වෙනකොට බොහෝම ලොකු සතුටක් ඒක ඇති වෙනවා. ඒ ගැන හිත නැමෙනවා. ඒක නැතිව සුපදවා ගන්න හිත පහළ වෙන ඕනේ ඇලියම ඇති වුණා. එතකොට තන කාමච්ඡන්ද නීවරණේ පහළ වුණා. එවාගෙම සමහර විට මේ සමාවර්ණ භාවනාව ගැන තමන්ගේ හිත මිතුරන්ද තමන්ගේ ඥාතීන්ද තමන්ගේ දායකයන්ද සියාපාන්න ඕන කන් ඇති වෙනවා අන්න ඇලීමක් ඇති වුණා දන්නේම නැතුව ඒකත් කාමච්ඡන්ද නීවරණ මගේ සිවුම් වශයෙන් තමයි මේක එන්නේ යෝගාචරෙන් දැඩි කාමච්ඡන්ද ආදීනේ නැහැ සිවුම් වශයෙන් එනවා ඒකම සමාගයේ సంతානිය ඇති වෙන අර ප්‍රීතිය සෝමනස්සේ මේක මතුමාත්‍ය හඳවා ගන්න හිතේ ඇල්මක් ඇති වෙනවා ඒකත් කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඔයා විසාම සුවම් විදියට අපේ භවනාසිත බිඳ දාන්න මේ කාමච්ඡන්දේවත් ඇලීම පහළ වෙන්න පුළුවන්. ඒකම අපට ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් උත්සාහ ගන්නවා ගන්නවා මේ හිත රඳවා ගන්න බැරි වෙනකොට හිතේ කේන් කියනවා. හිත නුරුස්සන ගතියෙනවා. තමන් අවාසනාවන්තයෙක්ද කියලා හිතෙනවා. Taman ඇයි මෙච්චර මහන්සි වෙනවා මට නැත්තේ මොකද කියලා හිතෙනවා. ඒ වගේ විවිධාකාර නුරුස්සන සිතිවිලෙනකොට මෙන්න ගැටීම. ඒක ව්‍යාපාද නීවරණය. ඔයවාගේ සමාත මැස්සෙක් ඇවිල්ලා වහනවා. නැත්තම් ප්‍රශ්නයක් දැනෙනවා. නැත්තම් සීතලක් අධික ලෙස දැනෙනවා. නැත්තම් කෙනෙකුගේ ශබ්දයක් ඇහිලා ඒන් හිත බිඳෙනවා. එක්ක වේදනාවක් ඇවිල්ලා ඒක එහෙම මෙහෙම විදුවනවා. ඔයවාගේ සුළු දේවල් වෙනකොට දුරුස්න ගතියනවා. ඒ ගැන නොයසන ගතියෙනවා. වෙන්න කෙලින්ම පටිග නීවරණේවත් ව්‍යාපාද නීවරණය යැපීම. ඒවාගේ සුළු දේවල් වලින් තමයි මේ අපට පරිකාරම භාවනාව, උපචාර භාවනාව බාධා වෙන්නේ. ඉතින් ඇලීමයි ගැටීමයි දෙකට බලවත් හේතු වෙන්නේ මුලාවනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේකේ සත්‍ය දන්නේ නැහැ. මේකට ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ කියලා නොදන්න කර නිසායි අර සත්‍යයටපත් වෙන්නේ. ඉතින් ඒකත් එක්තරා නිවරණයක් අවිද්‍යාව නිවරණේ නම් වශයෙන් මෙතන කිව්වට ඒක මෙතෙන් ඇති වෙන උද්දච්චයයි කුක්කුච්චයයි දෙක අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත විසිරි විසිරි යනවා. ඇයි මේ භවනා ආරමුණෙන් පිට දේවල් හිතවිලි එන්නේ? ඈත නෙමෙයි ළඟ දේවල් ගැන හිතෙනවා. වේදනාව ගැන, අසභාසුතාව ගැන, සමන්ත නොලැබීම ගැන, මේවා ගැන හිතෙනකොට අන්න හිත විසිරීම ඇති වෙන උද්දච්ච නීවරණේ. ඊළඟට හිතෙනවා අනේ මම මෙච්චර කුසල් කරන මගේ සීලය අපිරිසිදුද? මගේ වාක් සමාචාර මගේ වචනේ පැවතුම් වැරද්දක්ද? මගේ ඉරියව් පැවැත්ම වැරද්දක්ද? මං වඩන හැටි වැරද්දක්ද? මෙන්න පසුතැවිලි එනවා. මම මෙච්චර කලක් ගත වුණා. ඇයි මට නැත්තේ? එහෙමත් හිතනකොට පසුතැවිලි එනවා. අර මහා සීව ස්වාමීන් වහන්සේගේ කනගාටු බව ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. මෙන්න මේ විසිරී යාමයි පසුතැවිල්ලයි දෙක ඇවිල්ලා අපට නැවත වරක් බාධා වෙනවා භාවනාව. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය. ඒකම මේ ගැන කිසියම් මේ සෝමනස්යක් නැති බැවින් ඒ කියන්නේ සම්ප්‍රහාසනයක් නැති බැවින් හිත ඇකිලෙනවා. ඇයි මේ වැඩ කරන යනවා යනවා යනවා කිසියම් වෙනසක් ඒ ගැන කිසියම් උනන්දුවක් ඊට පස්සේ මෙන්න හිත නින්දට වැටෙන මට්ටමට මේ කුසීත වෙනවා. ඒ කුසීත වීම ඇලිමැලි ගතිය ඇති වෙනවා අප්‍රාණික වෙනවා හිත. මෙන්න තීන මිද්ද නීවරණය ආවා. ඒකම දැන් ටිකක් භාවනා කරනකොට හිතෙනවා මගේ සීලය අපරිසුදුද මං වඩන භාවනාව වැරදිද එනත්තම් මම වාඩිලා ඉන්නේ නැති හරි නැද්ද මෙන්න කරන්නේ නැති හරි නැද්ද මොන වාරි සුළු දෙයක් ගැන සැක ඇති වෙනවා අන්න විචිකිච්ඡා නීවරණ සිවුම් වශයෙන් එනවා. මෙන්න මේ විදිහට පංච නීවරණ ඇවිල්ලා මුලින් අපට බොහෝ බාධා කරනවා. එකවරට නෙමෙයි. හොරෙන් හොරෙන් ඇවිල්ලා අපේ හිත වැඩ ගන්නවා හිතට වැඩ ගන්නවා. මෙන්න මේ නීවරණ පහ යටපත් කර ගැනීමේ ව්‍යායාමයේ තමයි මුලින් කියන යුද්ධය. මේ යුද්ධයෙන් ජයගත්තා නම් කිසි ප්‍රමාවක් නැහැ උපචාර සමාධිය ලැබී ප්‍රතිභාග නිමිත් වෙනවා ප්‍රතිභාග නිමිත් ආවා නම් එයින් පස්සේ යෝගාවචරයට තියෙන ඉතා පහසු වැඩ පිළිවෙලක් ප්‍රතිභාග නිමිත් ලැබුණාම ඒකටත් ඇලීමක් නැති හැටියට හිත පුරුදු කරගන්නට ඕනේ ඒක නැති වෙනවා නැති වෙනකොට ප්‍රතිගයක් නුරුස්සන බවක් නූපදනා හැටියට හිත උපේක්ෂක වෙන්නට ඕනේ උපේක්ෂක වෙමින් නැවත සතිය සමාධි උපදවාගෙන මෙනෙහි කරනකොට ප්‍රතිභාග නිමිති එනවා. ඉතින් ප්‍රතිභාග නිමිත්තක් කෙරෙහි ඇලීම ගැටීම් දෙකෙන් තොර වී ඒක ස්ථිර කරගෙන විනාඩි 5 10 15 පැය භාගයේ විනාඩි 45 පැය ආදී වශයෙන් ඒ ප්‍රතිභාග නිමිත්ත සාහවරු කරගන්නකොට යෝගාවචරයාට යම් කිසි මොහොතකදී තමන්ගේ සිතේ සද්ධි ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ශක්තිමත් වුණ වේලාවක වරතම ඒ ප්‍රතිභාග නිමිත්ත වැඩගත්ාක් මෙන් දැසගත් බොහොම ප්‍රසන්න වූ ඒකමත් වූ චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. මේ ප්‍රථම අර්පණාවයි. ඉතින් මේ ප්‍රථම අර්පණාවත් ඉවත තියෙන්නේ සෙනෙකුව බින්දෙනවා. නැවත නැවත නැවත ඒක ආරාධනා කරමින් උපදවා ගත යුතු වෙනවා. ආරාධනා කරනවා කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ නැවත නැවත හිතින් අරමුණු කරමින් ධ්‍යාන ලෙස සමවදින්න ඕනේ. ඉතින් ආරාධනා සමාපඥා දෙක හොඳින් පළපොදුනන් පස්සේ තමයි ඒ යෝගාවචරයාගේ ඒ ප්‍රථම අර්පණාව විස වශී බාට පමුණවා ගත හැකි වෙන්නේ අනුපිළිවෙලින්. ඉතින් ආවර්ජනා සමාපජ්ජනා අදිඨානා වුට්ටානා කියන මේ හතර හොඳින් ප්‍රගුණ කරගත්තාම පච්චවේකනා කියන මේ පස්වෙනි මේ රසීභාවතාවෙන් ඒ සමාධිය හොඳින් ශක්තිමත් බවට ප්‍රමුණවාගෙන ඕනෑම ඉරියව්වකදී ඕනෑම වෙලාවකදී ප්‍රතිභාග නිමිත් අරමුණු කරමින් ධ්‍යාන සමාධින්න පුළුවන්කම ඇති වෙනවා ඒ මට්ටම හොඳින් පුරුදු කරගත්තන් පස්සේ යෝගාවචරයා ඉන් ඉහළට යාම සඳහා ව්‍යායාම කළ යුතු වෙනවා පරිපරම කළ යුතු වෙනවා ප්‍රථම ධානයේ පංච වශීතාවෙන් වශී කරගෙන කැමැති කැමැති වෙලාවක සමාධි සම්මදී ශාහීමකටපත් වුණෙන් පස්සේ ප්‍රථම ධානය අංගමෙහි කරලා එහි ඇති විතක් විචාරංග දෙකේ ඕලාරි සත්‍යය නීවරණයන්ට ආසන්න බැවින් ආදීනවයක් නුවණින් වර්ජනා කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුනේ තියෙන සාන්ත බව සිහි කරලා මේ ප්‍රථම අධ්‍යානයේ කෙරෙන නිකාන්ති අතර දමා දෙවෙනි ධ්‍යානය සඳහා අදිෂ්ඨාන සබාගෙන ප්‍රතිභාග නිමිත් ආරමුණේ සිත පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන එනකොට උපචාර සමාධිය හොඳින් ශක්තිමත් වී ඉන්පසු අර වගේම විතරක විචාරයෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධ්‍යානයේ අර්පණාගත වෙනවා. ඒකත් නැවත නැවත නැවත සමවැදී සමවැදී අර වගේ පංච වසීතාවෙන් වසීභාවයට පමුණවාගෙන සෑහීමකටපත් වුණෙන් පස්සේ නැවත තුන්වෙනි ධ්‍යානය සඳහා පරිපරම කළ යුතු වෙනවා තුන්වෙනි ධ්‍යානයටපත් වීම පිණිස මේ දෙවෙනි ධ්‍යානයේ තියෙන ප්‍රීතියේ තියෙන ඖදාරිකත්වයක් විතර්කීචාරයන්ට ආසන්න බව නැමැති ආදීනමිය සලකලා සුඛේකාග්‍රතා අංග දෙකේ ශාන්ත බව මෙනෙහි කරමින් ඒ දෙවනි ධ්‍යානයේ කෙරේ නිකාන්තයක් කරදාලා තුන්වෙනි ධ්‍යානයේ ලබන්ට අදිෂ්ඨාන කරගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරනවා. එතෙන්දී උපචාර සමාධියේ හිත සත ශක්තිමත් වෙනකොටම තුන්වෙනි අර්පණාව පහළ වෙනවා. විචාරක විචාර ප්‍රීති තුනෙන්ම තුර වූ සුඛේකාග්‍රතා සහිතව ධ්‍යානය පහළ වෙනවා. එයද පංචාකාර වශීතාවෙන් වශීභාට පමුණවාගෙන සෑහීමකටපත් වී ඒ පිළිබඳව නිකාන්තය අතර දමා සුඛේකාග්‍රතා දෙකින් සුඛ කියන මේ ධානාංගයාගේ තියෙන ආදීනව සලකන්නට ඕනේ. මේ සුඛේ මේ ආංගයෙහි ආදීන වශයෙන් ප්‍රීතියට ආසන්නයි රාගයට ආසන්නයි උපේසා ඒකාග්‍රතාව දෙක සාන්තයි ප්‍රණීතයි කියා ආවර්ජනා කරමින් තුන්වෙනි ධ්‍යානයේ කෙරේ නිකාන්තියත් හැර ධම්මා සතරවෙනි ධ්‍යානයේ පරිකර්ම කරන අදිෂ්ඨාන කරලා අර වගේම උපචාර සමාධියේ තනතුරුව උපේක්ෂා ඒකාග්‍රතාව සහිතව සතරවෙනි ධ්‍යානයේ අර්පණාගත වෙනවා. ඒද පංචාකාර වශීතාවෙන් වශීභාවට පමුණවාගත යුතු වෙනවා. මෙන්න මේ කියන ආනාපාන සති ධ්‍යාන සතර සාක්ෂාත් කරගත්තාම දැන් යෝගාවචරයා අත්වසයෙන්ම අෂ්ට සමාපatti ලබන්න තරම් සුදුසුෙක් වෙනවා. ඒ තනත්තාගේ නීවරණ දුරීභූත වෙලා ඥාන හතර ලබා ගන්නකොට අතිශයින්ම හිත පිරිසුදු බවටපත් වෙලා ඒ අවස්ථාව ගැන කියන්නේ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගලේ විගසූපස් කෙලේසේ මදු භූතේ කම්මනීයේ තිතේ ආනින්ජප්පත්තේ කියන මේ ආනිසංස රාශියක් ඉහි පිහිටා තියෙනවා ඒ කියන්නේ නීවරණ ආදී උපක්ලේ සහ අවධානික අවධානික ධානාංග සියල්ල වික්මවා ගිය බැවින් ඒවන් සමාහිතේ මෙහෙම සමාහිත සිතක් ඇති අවස්ථාවක් වෙනවා පරිසුද්ධේ පිරිසුදු හිතක් ඇති අවස්ථාවක් වෙනවා පරියෝදාතේ ආත්පසින්ම පිරිසුදු සිතක් බාටපත් වෙනවා අලංගනේ ලෝභ දෝෂ කියන මේ අංගණයන්ගෙන් තොර වූ සිතක් වෙනවා විගතෝපක්ඛනේසේ නීවරණ දුක්ඛනේසයන්ගෙන් බොහොම දුරු වූ සිතක් වෙනවා ආලෙන්ජප්පත්තේ ආස්වාස ප්‍රාස්වාස දෙක පවා සංසිඳීමෙන් නිසලෙන බවට නොසලෙන බවටපත් වී කියනවා ඒකට මෙන්න මේ කියන ලක්ෂණ ඇති චතුර්ථ ඥානය ලබා ගත්තන් පස්සේ තමයි ඊළඟ කර්මස්ථාන සඳහා ප්‍රයෝග කටයුතු වන්නේ ව්‍යායාම කටයුතු වන්නේ පරිකර්ම කටයුතු වන්නේ ඉතින් ඒවා වරින් වර නැවත නැවත සාකච්ඡා කරමින් අපේ සිත ඒ සම්බන්ධව පිරිනමා ගන්නට ඕනේ මගේ මේ කාලය තුලදී මම මේ උතුම් භාවනා පිළිවෙතේ මුදුනටමපත් වෙන්නට ඕනේ මගේ සරුවක්යන් වහන්සේ මගේ ශාන්තිනායකයන් වහන්සේ එකම ආසනයකදී මේ කර්මස්ථාන සියල්ල සාක්ෂාත් කරගත්තා සත්‍යයි එනිසා මට එකම ආසනයකදී හරි මේ භාවනා කමඨාන් සපුරා ගන්නතේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වශයෙන් ශිෂ්‍යයෙකු වශයෙන් අනුගාමිකයෙකු වශයෙන් මට ශක්තිය ලැබේවා ලැබෙනවා කියන ආත්ම විශ්වාසයෙන් යුතුව මෙහෙ දෙන්නට ඕනේ එසේ යෙදෙන අතර ඉන් එහාට තියෙන කමඨාන් ගැන අපි නැවත නැවත සාකච්ඡා සාකච්ඡා කරමු. විශේෂයෙන් සමත භාවනාවෙන් ලැබෙන ආනිසංස පහම අපේ බලාපොරොත්තු වෙන අතරතේ සමත භාවනාවෙන් නොනැති විපස්සනාවට හැරි නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් ඉහළට විපස්සනා ඥාන වඩන හැටි ගැන අපි විශේෂ සාකච්ඡාවක් කළ යුතු වෙනවා. ඒ සම්බන්ධවත් අපට නැවත නැවත කරුණු සාකච්ඡා කිරීම තව කාස ලැබේවා. අද මේ අවස්ථාව වෙනකොට අපේ సంతාන තුළ පරිචය වශයෙන් දීර්ඝ කාලයක් පුරුදු පුරුදු කරගෙන එන්නා වූ කමඨාම් කෙලෙසා සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වුණා. ඒ වස්තාන කාලයේ ගෙවි යන මේ අවස්ථාවේදී අපට ආපසු බලා සැනසෙන්න පුළුවන් නොසිස් කාලසටහනක් අනුව පැවතුණා කියලා අපි හිතේ සතුට ඇති කරගන්නට ඕනේ. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතී සස්සත්ක වට දුක්ඛං ඉදාන්‍යාහාර ගලෙත් දුක්ඛං සංවේගවත් වූනි ඉමානියක් කියන මේ අෂ්ට සංවේගවත් වා පිළිතරාවර්ජනා කරන්නට ඕනේ සංවේග වස්තු ආවර්ජනා කරමින් ඒ සංවේග වස්තුන්ට මැදි වී සිටිනා මේ ජීවිතයේ අප්‍රමාදව පළත්වා ගත යුතුයි කියන අදිෂ්ඨානයේ විශේෂයෙන් පිළිතුවා ගත යුතු වෙනවා. අපේ ජාතිය ඉක්මවා යාගත නැහැ වුණා. ජරාව ඉක්මවා යාගත නැහැ වුණා. මරණ ඉක්මවා යාගත නැහැ වුණා. එවැගේම ව්‍යාධි ඉක්මවන්න නැහැ කියුණා. අපාගමන ඉක්මවන්න නැහැ කියුණා. අතීත බව සංසාරයක් ගැනපට සංවේග වෙන්න තියෙනවා. අනාගත බව සංසාරය ගැන සංවේග වෙන්න තියෙනවා. එවැගේම ජන්මේ කාලේ අපේ ජීවිතේ පවත්වා ගැනීමේ ප්‍රතිශතයම ගැන සංවේග වීමද සිදු වී තිබෙනවා. මේ කියන සංවේග වස්තුන්ගෙන් අපේ සිත සංවේගයට පමුණවා ගන්න අතරතේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති කියන මේ අනුස්සති සතෙන් අපේ සිත සම්පාසනය කරගත යුතු වෙනවා මේ සංවේගය සම්පාසනයත් අපි යම් පමණ පුරුදු කර ගැනීමෙන් අපට පුළුවන්කම තියෙනවා අර අන්සද්දයට වැටෙන්නේ නැතුව කියන්නේ ඇලීම ගැටීම කියන අන්සද්දයට වැටෙන්නේ නැතුව නැගුම් පිළිවෙතින් යුතුව අපේ භාවනා මාර්ගය දියුණු කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේක නිසා ඒ උතුම් භාවනා පිළිවෙත් මඟට අවතියෙනව කටයුතු කරන අපි සෑම දිනාටම ඒ ආරම්භ කරගෙන පවත්වාගෙන යන භාවනා මානසිකාරය විලාවටපත් කරගන්න වැඩි කල නොගියලා පුළුවන්කම ලැබේවා ඒ සමත භාවනාවේ මුදුනටපත් වී <clears throat> සමත භාවනාවට අනුතුරුව විපස්සනා භාවනා ක්ෂේත්‍රයේ මුදුනටපත් වී සමත විපස්සනා භාවනාන යෝගයෙන් සදාංග විස්කම්බන වශයෙන් කෙලෙසුන් ජයගෙන කවදා නමුත් අපේ ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංග ශක්තිමත් බවට විසද සුවිසද බවට පමුණවාගෙන තමා අදිගම ප්‍රාර්ථනා කළ ප්‍රමණින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිසනසේ වදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව සැකසුනේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.